අවිජ්ජාගෝ ඝෝති තී කරුකටේතු ස්වාමින් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සාරිපුත්ත මහා ස්වාමින් වහන්සේ විසින් මේ දසුත්තර සූත්‍රයේ හතරවෙනි කාණ්ඩේ සඳහන් කරන යෝගාවචරයක් විසින් නැත්තම් ශාසනයේ වැඩ කැමැති කෙනෙක් ප්‍රහාණය කළ යුතු දුරු කළ යුතු කාරණා හතර මොකක්ද කියලා ප්‍රශ්නයක් අහලා සාරිපුත්‍ර මහ ස්වාමීන් වහන්සේ උත්තරයක් දෙනවා. ඒක අපින් හරියට සාකච්ඡාවකට අපි සම්බන්ධ කරගන්න හදනවා වගේ. මේ ශාසනය දන්න වැඩගමති කෙනා ප්‍රහාණය කළ යුතු හතර මොනවද? එහෙම කවුරු හරි ඇහුවොත් මෙන්න මෙහෙම කියන්නේ. එහෙම නැත්නම් ඒක මේ විදිහට තේරුම් ගන්නයි කියලා අපට කරන පාඩම් පන්තියක් වගේ. ඉතින් ඒකට කියන්නේ කෙටි උත්තරේ චත්තාරෝ ඕඝා. මේ ඕඝ හතරක්, සැඩ වතුරු හතරක්, මහ වතුරු හතරක් ඒක පුළුවන් තරම් ප්‍රහාණය කරන්න කියනවා. ඒකත් එක්ක වැඩිය ඇප්පෙන්න යන්න එපා. මොකද අහුනොත් ගහගෙන යනවා. ඊට පස්සේ ඒක නිද්දේශ වශයෙන් විස්තර කරනවා කාමෝග, භව ඕග, දිඨි ඕග, අවිජ්ජා ඕග කියලා. ඉතින් කාමෝග පිළිබඳව අපි පළවෙනි දවසේ සාකච්ඡා කරා. ඒක සාමාන්‍යයෙන් එදා කරපේක සම්පින්ඩණය කරලාද දේශනා කරනවනම් ඉඳුරම් පිනවීමට ඇති ආශාව. කාමෝගය කියලා කියන්නේ අපි විවිධ ආකාරයෙන් කාම ගුණයන්ගෙන් විවිධ වර්ණ සහ විවිධ සටහන් පෙන්වීමට ඇති ආතාව ඇහැට විවිධ කර්ණ රසායන සංගීත නාද රටා අහඬ තියෙන ආතාව කන පින්න වීම වතෙන් සඳහන් කරනවා. ඊට පස්සේ නාසයේට විවිධ සුවඳ ගන්ධ වර්ග ලබා දීමට ඇති ආතාව නැත්නම් ඒ ගන්ධ සුවඳ හරහා නාසය ලබන තෘප්තිය. ඒ වගේම මේ විවිධ ආහාර රස මසවුළු හරහා දිව ලබන තෘප්තිය හෝ දිව සඳහා ගන්න විවිධාකාර රසමස උඩු වලට කාම ගුණ කියලා කියනවා. ඊගාට මේ එදිනදා ජීවිතයේදී ලබන සුඛෝප උපභෝග පරිභෝග වස්තු ඇඳ පුටු කොට්ට මෙට්ට යාන වාහනවල තියෙන හැම එකකම සැප ස්පර්ශ කැමැති වීම සඳහා විවිධාකාර පහසත් ඒ පහත අනුව ලබන විවිධ සැපත් කාම වශයෙන් සඳහන් හිතට එන විවිධාකාර අදහස් වලින් පිළිලා අපි ගත කරන්නේ. අරක ඉෂ්ට කර ගන්න ඕනේ, මේක සිද්ධ කර ගන්න ඕනේ, මේක අරයට දෙන්න ඕනේ, මේක මෙහාට දෙන්න ඕනේ කියලා හිත නිතරම පිළිලා ඒක එක්කෙනෙකුට දෙසරයක් එන හිතවිලි දෙක සමානකමකුත් නැහැ, දෙන්නෙකුට එන හිතවිලි වල සමානකමකුත් දෙක හරිම විචිත්‍රයි. ඒක නිසා ඒක කාම ගුණ වශයෙන් සඳහන් කරනවා. ආන් වගෙන් අපේ දවස ගත වෙලා පිටලා යනවා. ඉතින් ඒ සැඩ වතුර කොච්චරද කියලා කියනවනම් එයා එයින් එපිට ලෝකයක් දන්නේ ඒකත් අසන්තෘප්තිව අතෘප්තිකරව අතිත්‍යව තමයි මැරලා යන්නේ. ඒ නිසා කාම සත්වයක් විදිහට මැරලා යනවා. ඊට පස්සේ නැවතත් කාම භවයක උප්පත්තිය ලබනවා. මොකද අර අතෘප්තිකර කාම ආතාව නිසා. මේ ලෝකෙ මැරිච්ච කිසිම කෙනෙක් ඒ කාම ආසාව තෘප්තිමත් වෙලා මැරලා නැහැ. හැබැයි ඒ කොච්චර වුණත් හැම කෙනාම අනික් අයට වැඩියම කාම ආශාව විඳිනවයි කියලා තරඟයකට ඉදිරිපත් වෙනවා ඒක නතර කරන්නත් බෑ. ඉතින් ඒ නිසා ඒකේ තියෙන සම්පූර්ණ අන්ධ භාවයක්. නමුත් ඒක තමයි ලෝකේ කියන්නේ. කොච්චර අන්ධ වුණත්. ඉතින් ඊට සාපේක්ෂව තියෙන භව ඕග කියලා ඒ රූප ධර්ම අල්ලගෙන ඒ තමන්ගේ ඉඳුරම් පිනවීම පොඩ්ඩක් ඉක්මනිලා මගේ දරුවන්නේ මගේ අම්මා අප්පගේ මගේ නෑයින්ගේ ආදි වශයෙන් ඒ තමන්ගේ ඉදurang පිනවීම වෙලා මදි ඒ අපේ අයගේ ඉදurang පිනවීමට තියෙන ආසාවකුත් මේකේ තියෙනවා. ඒ වගේ මේ දැන් ඉදurang පිනවිලා තිබුණාට මේක හෙටත් තියෙන්න එපායි. ඒ නිසා අනාගත සැලසුම් පිළිබඳව අර ලැබිච්ච යම් තෘප්තියක් තියෙනවා නම් ඒක දිගට පවත්වා ගැනීම සඳහා අපි විවිධාකාර ව්‍යාපාර කරනවා. ඒක දැන් මෙතන තිබුණාට යන යන තැනත් ඔක තියෙන්න එපායි. දැන් මෙතන තිබිලා හරියන්නේ නැහැ ඒ නිසා මේ තන වාතයෙන්, කාලයේ වාසයෙන්, පුද්ගල වාසයෙන් මේක ඉතිරි පැතිර වැඩෙනවා. ඒ වැටුණාට පස්සේ මේ පුද්ගලයාට කාමාශාව පිනවීමේ තන්තෝෂ කරන්න බැරි, තෘප්තිමත් කරන්න බැරි, අතෘප්ති කරගතිය භවආසයිට ටිකක් වැඩි. මොකද Tamanට අල්ලන්න බැරි ශේෂ්ඨයක් සන්තෝෂ කරන්නයි හදන්නේ දැන්. මම මගේ ප්‍රියමනාප දේරටම සැප දෙන්න ඕනේ. මම යන යන තැනත් සැප තියෙන්න ඕනේ. මම හිතානේ යන කාලේ වශයෙන්ම සැප තියෙන්න ඕනේ. ඉතින් මේක හරි වෙහෙස කර වැඩක්. හැබැයි කිසි කෙනෙක් ඒක මේ වෙහෙසක් ඉවර කරන්න බැරි වැඩක් මට තරම් නොවන වැඩක් කියලා කද්දාකවත් හිතන්නේ බුදුම විදියට අමුඩේ ගහගත්ත අමුඩේ ලියන්නේ නැතුව මහන්සි වෙනවා දැක දැක දැන දැන කාටවත් කරගන්න බැරි දෙයක්ෙත් මම කරනවා කියන එක තමයි විශේෂයෙන්ම මේ නව තාක්ෂණීය ලෝකයට ආවට පස්සේ ඒ වගේම ඒ යටිතල පහසුකම් වැඩි වුණාට පස්සේ පුදුම වේගකින් මේක වැඩි වෙන්න පටන් ගත්තා. භව ආසාව. ඉතින් වේස්ටි වැඩිවීම නිසා පුදුම අසහනයක් එන්න පටන් ගන්නවා. අත තියෙන තියෙන දේ අසහනයකට යනවා. ආතතියකට යනවා. ඉතින් ඒක නිසා ඒ බලාපොරොත්තු වෙන දේ මට තියෙන ආසාවට කාම ආසාව කියන අපේ කියන ආසාවට යණ යන තන තියෙන ආසාවට භවාසව කියන භව ආසාව ඒක අසන්තුෂ්ත කරන එනකොට එන द्वේෂයට තමයි විභව තණ්හාව කියලා තියෙන්නේ ඉතින් මේ භව විභව දෙක එකතු කරලා තමයි භව ඕග කියන වචනේ විස්තර කරන්නේ අටුවාවේ කාමෝගය විශාල සැඬ වතුරක් ඒ සැඬ වතුර සාර්ථක වෙන්න වෙන්න භවෝගයට වැටෙනවා. දැන් මම සාර්ථක නම් මගේ පවුලේ ඇටේ සැප දෙන්න ඕන. දැන් මේ මොල සාර්ථක මේ මොත සාර්ථක නම් ඊගා මොත සාර්ථක වෙන්න ඕන මම ඒකට කැත කවනවා. අමුඩ ගන්නවා. අමුඩ ලියන්නේ නැතුව මහන්ති වෙනවා. අද සැප වුණා නම් හෙටත් මේක තියෙන්න ඕනේ. ඒක රක්ෂණ සාතිකයක් තියෙන්න ඕනේ. බැංකු කිනුමක් තියෙන්න ඕනේ. තැම්පතුවක් තියෙන්න ඕනේ. මටත් ඕනේ, දරුවන්ටත් ඕනේ. ඔක්කොටම අනාගතේ සුරක්ෂිත කිරීම සඳහා විශාල ආයතන ලෝකේ තියෙන. පුංචි ආයතන නෙවෙයි. ඒ හැම එකක්ම අපිට පේන්නේ නිකන් අපි වෙනුවෙන් උදව් කරන්න පෙනී සිටින දැවැන්ත මහා යෝධයෝ ආවේ. හැබැයි ඔය එක එක්කත් මගේ සුභසිද්ධිය සඳහා නැහැ. ඒගොල්ල මේ අපේ භවආසාව ක්‍රියාත්මක කරලා බුදුමාකාර විදියට අපිව දාස භාවයටපත් කරලා මේ තීන තුට්ටු දෙක හරි කඩා ගන්න එක තමයි කරන්නේ. ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ මොකද හැම කෙනාම භව ආසාවෙන් ගත කරන නිසා මේ කාම ලෝකයේ තියෙන මේ නැත්තම් මේ පෘථග්ජන ලෝකයේ තියෙන මේ අධාත්මික ලෝකයේ තියෙන මේ අධ්‍යාත්මික නොවන ආගම් නොවන ලෝකයේ තියෙන එක කොහොමද භාවනා කරන යෝගාවචරයට බලපාන්න නැත්තම් භාවනා කරන යෝගාවචරය තුලත් භව ඕගෙහි තියෙන කොහොමද ඒක වැඩ කරන්න කියන එකටයි ඊයේ ධර්මදේශනාවේ අවසානයේ අපි ප්‍රවිෂ්ටි ලබා ගත්තේ. ඒක සඳහා යෝගාවචරයන් වශයෙන් දැන් අපි මේක වහල යට ඉන්න කට්ටිය වශයෙන් අපි කොහොමද මේක තේරුම් ගන්න කියන එක අපි සම්පින්නණය කරලා ගත්තොත් <clears throat> හැම කෙනෙක්ම යෝගාවචරය පවා හැම වෙලාවෙම මේ භාවනා මධ්‍යස්ථානට ආවත් භ්‍රමචරී ජීවිතය ගත කරත් හැම වෙලාවෙම මේ ඇහැ පිනවන දේවල් බලන්න ආසයි කොච්චරද කියනවනම් සක්මනේ ඊටාම ආසාවෙන් වම දකුණ වශයෙන් ගියාට සක්මල කෙරවට ගිය ගමන් රූප බලනවා අපේ හිත. පැදුරටත් නොකිය. මේ කාය ප්‍රසාදේ තිබුණ හිත ඇහැට පනිනවා. පැනපු ගමන් වටපිට තියෙන දේවල් ටික පොඩ්ඩක් රමණීය කරලා තමයි ආයෙත් পায়ට හිත එන්නේ. එහෙම නැත්නම් ඒ කෙලවරට යනකොට සද්ද අහන්න හිත පනිනවා. මේ කාය ප්‍රසාදේ තිබුණු කාය පොට්ටබ්බේ තිබුණ ටික පාට සෝතප්පසාදයට පැනලා ටිකක් අර විවිධාංගීකරණය වෙන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් ගන්ධ සුවඳ බලන්න රස බලන්න එහෙම මේ හිටගෙන ඉන්න වෙනකොට ඉඳගත්තුත් නරකද ඉඳගත්තුත් මීට පටල වුණොත් නරකද මේ පටල වෙච්ච එකට මේ අතර මෙතන තද වුණේ නැත්තම් නරකද කියලා හැම වෙලාවෙම කය අපි හසුරවනවා ඒ කයට සැප දීම සඳහා ඒකල දවස් 30ෙම කල්පනා කරනවා කවද්ද මම සෝවාන් වෙන්නේ කවද්ද මට පළවෙනි ධ්‍යාන ලැබෙන්නේ කවද්ද මට මේ උද්‍යප්පේ ඥාන ලැබෙන්නේ කවද්ද මට සංකාරූපික ඥාන ලැබෙන්නේ කොහොමද මම මේ ප්‍රශ්නේ විසඳගන්නේ කියලා නිතරම හිත වැඩ. ඉතින් ඒක සන්තෝෂ කරගෙන ඉතින් බබානලවගෙන ඉන්න තමයි යෝගාවචරුණත් බලන්නේ. ඉතින් ඔක්කොම අල්ලපනල ඔන්න ඇවිල්ලා කියන ඕක කරලා හරියන්නේ ඔන්න ඉඳගෙන ඉන්නකොට පොඩ්ඩක් ඉඳගෙන ඉන්න ශරීරයේ හිත තියන්න. තක්මන් කරනකොට ඇවිදින ශරීරයේ හිත තියන්න. එහෙම නැත්නම් ඉඳගෙන ඉන්න ශරීරය පුළුවන් නම් ආනපානෙ බලන්න. සක්මන් කරන ශරීරය පුළුවන් වම දකුණ බලන්න කියලා එක්ක Tamanට සී කැඳ වෙනවා. එහෙම නැත්නම් අපි කමටහන් උපදේශ වශයෙන් දෙනවා. ඉතින් යෝගාවචරයට රැහ කන පින නාතේ දිව කය මන පිනවීම වෙනුවට මේ කයේ හිත තියනවා කියන එක අපි කියනවා භාවනාවක් කියලා. ඒකට එක කාමෝගහෙට විකල්පයක් උත්තරයක් ශාන්තියක් ප්‍රතිපදාවක් වෙනවා. ඉතින් මේ යෝගාචර පුදුමාකාර සටනක් කරනවා ගඟ දිගේ ඉහළට පේන කෙනෙක් වගේ. දෙවේලේ බැට දෙන මේ කාම සහ කාම සංඥා අතර කොහොමනම් කයේ හිත පවත්තම් දෝ කොහොමනම් ඉඳගෙන ඉන්න ඉරියව්වේ හිත පවත්තම් දෝ කොහොමනම් සක්මන් කරන කයේ හිත පවත්තම් දෝ කොහොමනම් එදිනෙදා වැඩ කරනකොට පුළු පුළුවන් තරමේ කයේ හිත පවත්තම් දෝ ඒ අතරමැද ඉඳගෙන ඉන්නකොට ආනාපානටත් පුළුවන් නැත්නම් පිම්බීම හැකිනපත් කියන සුවිශේෂී වශයෙන් මට බලන්න නැත්තම් ඇවිදින කොටත් නිකන් ඇවිදින බව දැනගන්නවා පමණක් නොවි ඒ මතුමන්ට මේ වම තියෙනවා මේ දකුණ තියෙනවා කියලා දැනගන්න නැත්තම් ඒ දිනදා ජීවිතේ වැඩ කරන කොටත් කය දිහා බලන ගමන් මම මේ ඉරියව් ඉන්නේ මොන චේතනාවෙන්ද කියලා දැනගන්න නැත්තම් ඉතින් බොහොම ලොකු දෙයක් ඒක බුද්ධ හදේ උත්තරයන් ආසලා අගය කරපු දෙයක් ඉතින් අපි හිතමු ඒ දේ කෙනෙකුට සාර්ථක උණයි කියලා. ඉඳගෙන ගියාම ටික වෙලාවකින් Tamanට ආනාපානෙ වැටෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් පිම්බි මැකිලෙන් වැටෙන්න පටන් ගන්නවා. දැන් සක්මන් කරනකොට ටිකක් හැල හැප්පිලා තරන් දිලා මේ වම තියන්නේ මේ දකුණ තියන්නේ කියලා වැටෙන්න පටන් ගන්නවා. එදිනදා ජීවිතේ යම් යම් කෘත්‍යයන් කරනකොට යාට සිය පිහිටනවා. ඒ පිහිටන්න උදව් කරගන්න ආරම්මණයක් කියලා එකක් තියෙනවනේ. නිමිත්තක් කියලා එකක් තියෙනවනේ. ආලම්බණය කියන වචනේ තමයි මේ ආරම්භණය කියන වචනේ හැදලා තියෙන්නේ. ආලම්බණය කියන්නේ එල්ලෙන්න තියෙන වැල. නැත්නම් ගඟේ ගහගෙන යන එකට අහුවෙච්චි ආරක්ෂක පිටුරු ගහරි කමන්නේ. ඉතින් අපි මේකට ආනාපානේ ආරමුණු කරනවා. නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව්ව ආරමුණු කරනවා පරියන්කේ. තක්මන් කරනකොට වම දකුණ ආරමුණු කරනවා. නැත්නම් අඩු ගන්න ඉඳගෙන ඇවිදින කය ආරමුණු කරනවා. එදින්දා වැඩ කරනකොටත් අපි පුළුවන් තරම් අතට පතුල් අතට පත අතුල් පතුල් වලට අහු වෙන දේ පිළිබඳ අවදියෙන් ගත කරනකොට ඒ කෙනාට ඒ කාමේසා කාම සංඥාව දුරවන් කරන්නට මේ අරමුණෙන් ලැබෙන පිටිවහල අරමුණෙන් ලැබෙන ආධාරය අලමුණෙන් ලැබෙන ආරස්සාව අම්ම මුත්ත දීපු දෙයකටත් වැඩිය වටිනවා මේ මුල් භව සංසාරේ හම්බ කරපු හැම දෙයකටම වැඩිය මේ මුදුන්පත් වෙච්ච කර්මස්ථානේ වටිනවා අපි ඒකට කියන ක්ෂණ සම්පත්තිය කියලා. ඊට පස්සේ මේ යෝගාවචරයට කාමේසා කාම සංඥාව ගෙවන් කිරීමට මේ ඉදිරිපත් වෙච්ච මේ අරමුණට ඇති වෙන ආසාවක් කියලා එකක් තියෙනවා. අමාරුවෙන් තමයි ඒක ගන්නෙ. මේ කාමයේ රූප සද්ද සද්ද රූප රූප සද්ද ගන්ධ රස ස්පර්ශ වෙනුවට ඉඳගෙන ඉන්න කයට හිත තියෙනවා ආනාපානෙට හිත තියෙනවා පිම්බි මැකිරීමට හිත තියෙනවා නැත්නම් දක්මන් කරනකොට ඉඳගෙන හිත ඇවිදින ඉරියව්වට හිත තියෙනවා නැත්නම් වම දක්මනට හිත තියෙනවා ඉතින් දැන් වැඩ කරනකොට තමන් ඉන්න කයට අතුල්පතුල් වලට හිත තියලා යම් වෙලාවකට මේ යෝගාවචරයට මේ දැකපු ආනාපානිය අපි ගත්තොත් නිදර්ශනයක් වශයෙන් ඒ ආනාපානිය පිළිබඳ විශාල ගෞරවයක් විශාල කෘත්‍ය සාධනය කර දෙන තමන් හිතුව පැතුව දේවල් කර දෙන සබ්බ සබ්බ කිච්ච සාධාරණ අමාත්‍යවරයෙකුට වගේ ආසාවක් ඇති වෙනවා. මේ ඔක්කොම කාමයේ දුරුවන් කරන්න මට උදව් වෙන්නේ මේ ආනාපානෙනේ. එචයි ආනාපානියත් එක්ක පුදුම ආසාවක් ඇති වෙනවා. කොච්චරද කියනවනම් යම් වෙලාවක ආනාපානෙ පෙනිලා ඊගාව චිත්තක්ෂණේ ආනාපාන නොපෙනුනොත් පශ්චාත්තාප වෙනවා. ඒ විතරක් නෙවෙයි. ආනාපානේ නොවීමට නොපැති ඉදිරිපත් නොවීමට හේතුච්ච සද්දයක් නම් ඒ සද්දයට වෛර කරනවා. ආනාපානේ ලබා ගන්න බැරිුනේ වේදනාවක් නම් වේදනාවට වෛර කරනවා. ආනාපානේ ලබා ගන්න බැරිුනේ හිතවිල්ලකට නම් හිතවිල්ල වෛර කරනවා. ඊට පස්සේ ආයෙත් ආනාපානට ගත්තාම සතුටක් ඇති වෙනවා. ඉතින් මේක ඇත්තටම එක පැත්තකින් ලොකු ජයග්‍රහණයක් තමයි. නැත්නම් ගොඩාක් සංකර්තය ඇති කරනවා. ඒ සංකරදායට තියෙන ප්‍රධානම හේතුව මේ කාමයේ සහ කාමසඤ්ඤාව දුරවන් කිරීම සඳහා ඉදිරියෙන් තියාගත්ත මේ ආනාපානයේ විපල්ලාස හතරක් යෝගාචර බලපන මේ මේ ආනාපානේ නිට්ටයයි සුඛයි සුභයි ආත්මයි කියලා බාර ගන්න. ඒක දිගට තියලා කොට බවටපත් වුණොත් නිට්ටය බවට තර්ජිත වෙනවා. ඒ ආනාපානේ වැටෙනකොට වෙනසක් ඇති වුණොත් මේ කයේ කම්පනයක් ආවොත් සද්දයක් ඇහුනොත් ද්වේෂ කරනවා. ඒ නිසා මේ ආනාපානය කාමේ සහ කාම සංඥා දුරුවන් කරන්න එව නැත්තම් කාම සංඥාව සැපේ නීවරණ දුරුවන් කරන්නට උදව් කරන්නා වූ මේ ආනාපානය යෝගාවචරය අල්ලබදා ගන්නවා නিত্য සුඛ සුභ සංඥාවලින්. නিত্য සංඥාව තියෙන කෙනාගේ ඒ රෝග ලක්ෂණේ කමඨහං සුද්ධ කරනකොට හොඳට පේනවා. අහගෙන හිටියොත් එයා හරියට චෝදනා කරනවා මේ බලනින්න ආනපාන වෙනස් වෙනවායි කියලා. මේක වරක හොඳට පේනවා වරක හොඳට පේන්නේ වරක සීතලට පේනවා වරක උණුසුමට පේනවා වරක ගොරෝසුට පේනවා වරක සියුම පේනවා වරක ප්‍රියව පේනවා වරක අප්‍රියව පේනවා ඉතින් ආර ආනපාන කොච්චර කෑදර වෙනවද කියනවනම් ඒකේ අනිත්‍ය භාවය පෙන්වන එක ආනපාන ස්වභාවයයි නමුත් මෙයා අනිත්‍යට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරනවා. පශ්චාත්තාප වෙනවා. සතිය ගන්නවා කියලා හිතනවා. සමාධිය ගන්නවා කියලා හිතනවා. ඒ වගේම සුඛවතියක් හිතනවා ආනාපාන චිනෝට හැම වෙලාවෙම සැපම වැටෙන්න ඕන කියන එක කොච්චර යෝගාවචරයට තදින් බලපානවද කියනවනම් එක දිගට ආනාපානේ බලාගෙනකොට පැමිණෙන එපාකා එපා වීම යෝගාවචරය හිතන්නේ භාවනා කැඩලයි කියලා. ඒ තරම මේ සැප හොයන ගමනක ගිය නිසා ආනාපානේ සැප ඉල්ලනවා. නමුත් බුදුහාමර පෙන්වන්න හදන්නේ නැත්නම් බුදුරජාණන් අපි ගෙනියන්න හදන්නේ මේ ආනාපානයේ දිගේ එක දිගට බලනකොට ඒක එපා වෙනවා. ඒක නීරස වෙනවා. ඒක ඒකාකාරී වෙනවා. ඒක අනතුරුදායක තත්යකට වගේපත් වෙනවා. අනිශ්චිතතාවයටපත් වෙනවා. මේක යෝගාවචරය වාහ කන තරමට ආනාපාන දිහා බලනකොට ඒකේ එපා වීම තන්නේ කර භාවනා වැරද්දක් සතිය කැඩීමක් එතෙන් මට ආනපනේ අල්ලන්නේ කොච්චරද කියනවනම් සැක බාරාශියක් පහල කරගෙන එක්ක නින්දට හිත වට්ටගෙන එහෙම නැත්නම් වැරදුණයි කියලා හිතාගෙන කමඨාන් සුද්ධ කරන බුද්ධම උනන්දුවක් ඇති කරගන්නවා දැන් මම මොකද කරන්නේ ආනපනේ පේනවා කම්මැලි නිදිමතයි නීරසයි ඒකාකාරී අනිශ්චිතදායකයි අනතුරුදායකයි. ඒ තරමටම මේ ආනාපානය හරහා සුඛේ බලාපොරොත්තු වෙන නැත්නම් ආස්වාදයේ ආස්වාදයේ ආස්වාදයක් කරගන්න හදනවා. නමුත් බුදුන් අපට පෙන්නලා දීලා තියෙන මේ ආනාපානය නැත්නම් අපි ගත්තොත් ආනාපාන සතිය කියන එක මේක වෙනස් වෙන සුළු දෙයක්. මේක දුක දනවන දෙයක් නැත්නම් දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න මුල් වෙච්ච දෙයක්. ওই සුඛ බලාපොරොත්තු වුණාට සුභයක් වශයෙන් පෙරුණාට දානපණ ඉදිරිපත් වෙච්ච එක මට සුබ නිමිත්තක් ඒක ඇත්ත. නමුත් ඕක නැති වෙලා යනකොට ඕක මේ අසුබයක්. මහා කාලකන්නිකමක්. අනවනෙම මතුවලා සැප සුබ දෙන අතරම ඕක විහිම්ම නැති වෙන වෙලාවක් එනවා. එතකොට යෝගාවචරය හිතනවා මම අභව්‍ය කෙනෙක්. මට පිං නෑ. මට සතිය නෑ. මට සමාධිය නෑ. ඒ මොකද යා මේ ආනාපානයේ සුබ ලක්ෂණ විතරයි අපේක්ෂා කරන්නේ. ඊට පස්සේ මේ ආනාපානය මමයි මම ආනාපානිය කියලා හිතාගෙන ආනාපානිය සහ තමන් අතර ආත්ම සංඥාව ගොඩනගනවා. ඒ ගොඩනැගිල්ල කොච්චරද කියනවනම් යම් විදිහකට බලාන ඉන්නකොට ඉන්නකොට මේක විනස් බවටපත් වෙලා තුනී බවටපත් වෙලා නොදෙනී යනකොට මැරෙන තරමට යෝගාවචරය ගැහෙනවා. වෙවුලන් ගන්නවා. සහලවනවා. හරියට මන්ත්‍රයක් මතුරුනොත් කපුව පරල වෙන්න වගේ ඒ ආස්වාද ප්‍රසාර තුනී වේගන යනකොට මැරෙන තරමටම වගේ. එහෙම නැත්නම් අනතුරුදායක තත්වයකට මුහුණ දෙන්න වගේ. එහෙම නැත්නම් අනිශ්චිතතාවයකට මුහුණ දෙන්න වගේ ඒ යෝගාවචරයට එල්ලුම් ගහට ගිහිල්ලා පෝරකේ ලෑල්ල ඇද්දා වගේ මැරෙයි කියලාම හිතෙනවා. ඒ මැරෙයි කියලා හිතෙන නිසා ඒ යෝගාචරය ආයාසයෙන් හුස්ම ගන්නවා ආයසරය. ඉතින් මේ වෙලාවේ යෝගාවචරය අසද්ද කෙනෙක් නම් කියන්නේ සද්ධාව කියන එක මේ අසුවිරු බණක්වත් දන්නේ නැහැ. කමඨහනක්වත් සුද්ධ වෙලා නැත්තම් ගොඩාක් සද්ධාව ඇති වෙලා එතන භාවනා කරන්න යන්න ඕද නම් මේ අකාල මරණයක් වගේ පේන. නිකන් පොර්ගේ ලෑල්ලක්ද වගේ පේනවා. හැබැයි දක්ෂ යෝගාවචරය බණ අහපු කෙනා සත්පුරුෂයා සද්ධර්ම දන්නේ කෙනා දන්නවා මේ තමයි බුදුජානන් වහන්සේ ආනාපානය හරහා අසුබ ලක්ෂණය, අවමංගල්‍ය ලක්ෂණය, ක්ෂය වෙන හැටි, වැය වෙන හැටි, නිරුද්ධ වෙන හැටි පෙන්වන්නේ. ඉතින් මෙතන ඉන්න එක්කෙනෙක්වත් ඔක දැකපු නැති කෙනෙක් නැහැ. හැම කෙනාම ඔකට යුද්ධ විරුද්ධ යුද ප්‍රකාශ කරන අය විතරයි. මොකද සද්ධාව නැහැ. ඒ විතර ඒ වගේම තමයි ආනාපානෙ ගෙවුනට සීල කැඩෙන්නේ නැහැ කියන විශ්වාසය කාටවත් නැහැ. ඒගොල්ලෝ හිතන්නේ ආනාපානෙ ගෙවෙන්නේ සීල නැති නිසායි කියලා. ඉතින් සැක හිතනවා මට හරියන එකක් නැද්ද ආනපාන මේ ජීවිතේ නිවන් දකින්න බැරි වේද? මගේ සීලෙ මදිද? සීලෙ මදි කෙනාට නම් වනේ පිටේ තියෙන මේ මට වගේ පඳුර දකින්නකොටම බය වෙනවා. අය මනස දන්නවනේ මම සීලෙට තරම් නැහැ කියලා. ඊට පස්සේ එන එන දේ ඒකට හේතු කරනවා. සීලවන්තයාට වුණත් අධිෂ්ඨාන ශක්තියක් ඇතුව මේක ඉදිරියට යන්න සුතමේ සුතමේ ඥානයත් අවශ්‍යයි, සීලයත් අවශ්‍යයි, සාකච්ඡාවත් අවශ්‍යයි, සතියත් සමාධියත් අවශ්‍යයි ප්‍රඥාවත් අවශ්‍යයි. ඒක නිසා මේ ආනාපාන දිහා බලනකොට ඒක ඇති වෙන මේ වෙනස්කම් ඒක මගේ නෙවෙයි කියන තැනට යන හැටි. එහෙම නැත්නම් මේක හැම වෙලාවෙම ප්‍රනීත මට්ටමේ හිටින්නේ හීන මට්ටමට සුබ නෙවෙයි අසුබ මට්ටමට මාරු වෙනවා මේ සියල්ලම ආනාපානේ මුණත් භාවනා නොකරපු එක්කිනුට කොහොමඩක්වත් ඒක කියලා දෙන්න බෑ භාවනා නොකරපේක කෝකෙදත් භාවනා කළා අද්දකපු කෙනෙකුට උනත් ඒක ඉත්තු ගන්න එක ලේසි නෑ. ඒ මොකද අපි යන්නේම මේ අරමුණ මේ කාමේතා කාම සංඥාව දුරවන් කිරීමට ඉදිරිපත් කරගත්තා වූ නිමිත්තක් කරගත්තා වූ මේ ආනපානේ ඒ කාන්තේ මට හැරමිනියක් හැරමිටියක් වගේ උදව් කරන්න ඕනේ. ඒක නැති වුණොත් අච්චර දේවල් කැප කරලා ගත්ත මේ ආනාපානෙත් මගේ නැති වුණා නේද අනිත්‍ය වුණා නේද දුක්ඛ වුණා නේද අසුභ වුණා නේද අනාත්ම වුණා නේද කියලා එසේ මෙසේ කෙනෙකුට ඒ ආනාපානේ වෙනස්කම් ටික දකින්නත් බෑ. මොකද අපේක්ෂාවක් නැහැ. කවදාකවත් අම්මා අප්පාවත් කියලා දෙන්නේ නැහැ. පන්ති කාමරේ කියලා දෙලත් නැහැ. සූත්‍රයක අහුවෙන්නෙත් නැහැ. බලාපොරොත්තු වෙන්නේ මේ ආනාපානේ දිගටම තියෙයි කියලා. ඉතින් මේ නිසා ඒ පරාජික පාළි තුන්වෙනි පරාජිකාවේ අටුවාව බුදුජානනාංශ ඉදිරිපත් කරපු ආනාපාන ඉදිරිපත් කරන වෙලාවක් තියෙනවා පාරජික පාළි පොතේ. ඒකට අටුවාව දෙනවා මේකට හොඳ උත්තරයක්. යෝගාවචරයා මේ කාමේසා කාම සංඥාව ගෙවම් කරන්නට අඩේට ගත්ත අත්තමාරුවට ගත්ත මේ ආනාපානේ ඒකාන්තෙම දැඩි කරලා මිලි කරලා අල්ලා ගන්න කැමති ධාතුන් වහන්සේ හම්බුණා වගේ මේක නিত্য සුඛ සුබ වශයෙන්. නමුත් ආනාපානේ එන්නේ එන්නේ කිවෙන දෙයක්. බුදුන් අපිට දීලා තියෙනේ අරමුණක්. ඒක උදාහරණයක් වශයෙන් පෙන්වන්නේ ගාන්ඨාරයකට එක සැරයක් හයියෙන් ගැහුවොත් ගහපු ගමම්ම ලොකු සද්දයක් ඇවිල්ලා හිමීට සද්ද ගෙවිගෙන යනවා. ඉතින් යම් කෙනෙක් මේ ගැහීමත් එක්ක එන සද්දය ගෙවෙන කම්ම බලාන හිටියොත් මේකේ කෙලවර කොහෙද කියලා බැලුවොත් කෙලවර කියන්නේ සද්ද නැතිවීමද නැත්නම් වෙන සද්දකින් යටපත් වීමද නැත්නම් මගේ හිත පිටේ යෑමද එහෙනම් මේ ආනාපාන මේ ගාන්ටරින් ආපු දෝංකාරය ස්වභාවික මරණයකට ලක් වෙනවද કૃතිම මරණයකට අනතුරුදායක මරණයට ලක් වෙනවද කියලා බැලුවොත් මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙකුට ගිවන් වෙනව බලන්න ඉන්න බෑ එක්ක වෙන සද්දයකට චෝදනා කරනවා නැත්නම් හිත පිට යනවා එහෙම නැත්නම් ඒක පාට නැතුණා වගේ පේනවා ඒ නිසා ඒ ගාන්ඨාර සද්දේ නිරුද්ධ වෙන තැන ක්ෂය වෙන තැන වැය වෙන තැනයි ආනාපානේ නිරුද්ධ වෙන තැනයි ක්ෂය වෙන තැනයි වැය වෙන තැනයි උපමා උපමේ වශයෙන් සලකගන්නයි කියනවා නිරෝධ සත්‍ය කියලා කියන්නේ ඕකට දැක්ක ආනාපානේ ක්ෂමයෙන් නිරුද්ධ වෙලා යනවා ඒකට බය වෙලාවක්වත් මේක වැරද්දක් කියලා හිතලවත් මේක මට කරපු නිග්‍රහයක් වශයෙන් හරි හිතන්නේ කාලකන්ණිය විතරයි. අසත්පුරුෂය විතරයි. මනන අහපු කෙනා විතරයි. කමඨාන සුද්ධ වෙච්ච නැති එකනා විතරයි. ඒක නිසා ඒක ගෙවන් වෙනකොට දැක දැක දන දන සතිය මේ ගෙවන් වෙන හැටි බලන්න පුළුවන් නම් ਸਰවචන්සේ සඳහන් කළ දින මේ සතිපට්ඨානේ හත් අවුරුද්දක් වඩන්න දෙයක් නැහැ. හය අවුරුද්දෙන් ඕක අල්ලන්න පුළුවන්. මේ අරමුණක් දීලා අරමුණ ගෙවන් වෙන හැටි බලපන්. මේක නිට්යයි සුඛයි සුබයි කිව්වොත් එන්නම් හත් අවුරුද්දක් නෙමෙයි බුද්ධ ගල්පතක් හිටියත් අල්ලන්න බෑ. මොකද මේක අනිත්‍ය වෙනකොටම බය වෙනවනේ. කලබල වෙනවා, දමල ගහලා යනවා. සුඛය වශයෙන් අල්ලනවා. මේක දුක්ඛිත වෙනකොටම නීරස වෙනකොට කම්මැලි වෙනකොටම දමල ගහලා යනවා. එහෙනම් මේක මංගල කාරණාවක් වශයෙන් ආනපනේ තියේ කියලා හිතුවට මේ දැක දැක දැනට ආනපනේ හදිසියෙත් නැති වෙනවා අර වගේ ගිවි යෑමකුත් වෙනවා. එතකොට යෝගාචරය වේලිච්ච මිලාන වෙච්ච මලක් වගේ වැලකිලා යනවා. එහෙම නැත්නම් මේ ආනපනේ ආත්මය නිසා ප්‍රාණය කියලා කියන්නේ උකට. ප්‍රාණයාම කියලා කියන්නේ හුස්ම ගෙවෙනකොට heart attack එනවා. කොලෙස්ටරෝල් නගිනවා. ටෙන්ෂන් එක නගිනවා. ඒ මොකද මේ මේක ආත්මය කරගෙන. කවදා හරි කාට හරි මේ කාම ඕගේ ගියාට පස්සේ භවෝගේ කියලා එකක් එනවා. ඒක එන්නේ මේ අඩේට ගත්ත මේ අරමුණත් එක්ක අනියම් ප්‍රේම සම්බන්ධකම් කරන්න ගියොත් තමයි. ඒක ගෙවෙන එකක්ය, ඡේ වෙන එකක්ය, වැය වෙන එකක්ය. අන්න ඒක දිහා කැඳේ ගල බේරුවාසේ මේ ආනාපාන ගෙවෙන දිහා බලන්න පුළුවන් නම් ඒකට පෞරුෂත්වය කියලා කියනවා. ඒකට සාහසික වෙන්න ඕන. සාහසික වෙන්න ඕන. තමන්ට උදව් කරපු ආනාපානෙම ගෙවෙද්දී ඒක දිහා බලාන ඉන්නවා කියන එක. මම දන්නවා හිතනක් කරගන්නේ කියලා නමුත් මෙහෙම උපමාවක් කිව්වොත් ඇහැලේපල කුමාරියාමි තමන්ගේම දරුවා වනේලාලා කොටන වෙලාවේදී කොහොම හිටින්දද? ඒ වගේ මේ තමන්ම උපයාගත්ත දරුවා මේ ආනාපානේ මේ ගෙවිල යද්දී ඒක තියා නොසලී බලන් ඉන්නවා කියන එක. සෙල්ලමක් නෙවෙයි. ඒ තරම් අපි භවෝගයට අහු වෙලා තියෙන්නේ මේ ඉදිරිපත් කරගත්ත ආනාපානයේත් එක givisum ගහගෙන ඒක නිට්‍ය කරගෙන සුඛ කරගෙන සුභ කරගෙන ආත්ම කරගෙන යන එකනට ආනාපානේ පොඩි පෙරලියක් හරි ආවොත් පශ්චාත්තාප වෙනවා. ඒකට සද්දකින් බාධා වෙච්ච ගමන් පශ්චාත්තාප වෙනවා. ඒක දිගට බලාගෙනකොට කම්මැලිකම ආවත් පශ්චාත්තාප වෙනවා. ඒක හිමීට ගෙවිගෙන යනකොට හුස්ම ගන්න බෑ වගේ, දියේ ගිලිනා වගේ, සුළු සුළුඟකට අහුණා වගේ, භූමිකම්පාවට ලක් වුණා වගේ සාහලවන්න පටන් ගන්නවා. ඉතින් යම් කෙනෙක් මේ කාමෝගයට පස්සේ භවෝගයේදී මේ අරමුණ විශේෂෙහි අපි පිසුමාකාර විදිහේ අපේක්ෂාවල් නිසා බන්ධන නිසා ඒක පිළිබඳව අපිට අපේ ගුරුවරු ඔලුවට දාලා තියෙන වැරදි මත නිසා ආනාපාන ස්වභාවයෙන් ගෙවින් යන්න දෙන්නේ නැහැ. ස්වභාවයෙන් ගෙවෙනවා නම් අවුරුදු 6ක් ඉන්න ඕනේ පහෙන් කරතයි. පහක් ඉන්න ඕනේ හතරෙන් කරතයි. හතරක් ඉන්න ඕනේ තුනෙන් කරතයි. තුනක් ඕනේ දෙකෙන් කරතයි. දෙකක් ඕනේ එකෙන් කරතයි. අවුරුද්දක් ඕනේ 6 මාසෙන් කරතයි. 6 මාසයක් ඕනේ 5 මාසේ, 4 මාසේ, 3 මාසේ, 2 මාසේ, 1 මාසේ, අඩ මාසෙන් කරතයි. අඩමාසිකුත් ඕනේ මේ බලන්න තියෙන මේ කාමයේ සහ කාම සංඥාව ගෙවන් කිරීමට ඉදිරිපත් කරගත්ත පිම්බීම හැකිලිම හෝලෝ ආනපානේ ගෙවෙන හැටි හලහප්පන්න නැතුව බලන්න එකයි කියන එක දැනගන්න කමඨාන සුද්ධ වුණා නම් හත් දවසනේ සතිපට්ඨාන කියලා තියෙන බෝධි රාජ සූත්‍රයේ සරුවචනාංශේ සඳහන් කරලා තියෙනවා උදේ මේ පණවිඩය හම්බුනොත් හැන්ද වෙනකොට නිවන් දකින්න පුළුවන් කියලා කළ යුත්තේ මේකයි කියලා දන්නවනම්. ඉතින් කාට හරි ආනපනිය අහුන්නේ නැත්නම් එයා හිතන අයියෝ නිවන් දැක් ගන්න දැන් හම්බෙන්නේ එකක් නැහැ. ඒ මොකද මේ ආනපනිය තුල තමයි නිවන තියෙන්නේ. දැන් මොන අරමුණක් ඉදිරිපත් වුණත් මම ඉඳගෙන ඉන්න කය දිහා බලනවා කියලා හිතන්නකෝ. පිම්බීම හැකිලිම දිහා බලනවා කියලා හිතන්නකෝ. එතන මේ සද්දයක් ඇහෙන එකක් දිහා එක දිගට ඇහෙන සද්දයක් දිහා බලන් ඉන්නකෝ. කොයි එක වුණත් දිගට බලනකොට තියෙන්නේ ගෙවන් වෙන ගතිය. ක්ෂය වෙන වැය වෙන. මෙන්න මේකයි බලන්න ඕනේ කියලා දන්නවනම් උදේ පණවිඩි ලැබුණොත් හැන්දෑවේ කරන්න පුළුවන්. ඉතින් ඒකට ඇහෙනවද අපිට මේ බණ? මේ බට බණ ඇහෙන්නේ මොකද අපි බලාපොරොත්තු වෙන්නේ බණ කියලා වෙන මොකද්ද කතාවක්. කමඨාන් සුද්ධ කරනකොට කොච්චර කිව්වත් මේ මොන අරමුණක් ආවත් බය වෙන්න එපා ඒක යනවා. ආනාපාන දිගේ බලන්න හිටපන් ඒකට බලපන් ආනාපාන දිගට යනවා මොකද වෙන්නේ කියලා මෙතෙක් විසඳපු කමට අංශුද්ධ කරන වෙලාවේ මම හිතන්නේ දෙන්නේ කොටවත් හරියට කියන්න පුළුවන් කියලා. ආනපනේ බලාගත්තේ මෙහෙමයි. මතු කරගත්තේ මෙහෙමයි. මූණට මූණ දාලා හිටියේ මෙහෙමයි. ගෙවුනේ මෙහෙමයි කියලා. එයාට එච්චර භාවනා කරන්න දෙයක් නැහැ. පණවිඩි ලැබිලා. ඒ නිසා මේ අල්ලලා දෙන රූපේ නැත්නම් රූප කර්මස්ථානේ ගෙවන් වෙන දිහාව බලන්න දන්නවනම් ඒ කෙනාට කියන්න පුළුවන් මගේ අලුත් වචන සෙට් එක හැටියට සෝවාන් මාර්ගත්තේ කියන ආර්ය தත්ත්වයටපත් වෙනවා. මතු කරගත්ත මේ අරමුණ ගෙවන් වීමයි බලන්න තියෙන එක කොහොමද ගෙවෙනවා මේකට කරප්පම් ගන්න එපා කලබල වෙන්න එපා නීරස උණයි කියලා චෝදනා කරන්න එපා නිදිමත වෙන්න එපා සැක කරන්න එපා ඒක හේම ගෙවෙන හැටි බලන්න ඉන්න ඒකට මොකද්ද කරන්න ඕනේ කියලා ඇහුවොත් නිකන් හිතපන් මේක ගෙවෙනවා මේක නිකන් හිටපන්. ඉන්නම බෑ. මොන විදියකින් හරි හරි පෑදී දිහට බොරදිය දාගන්න හදනවා. ඒක නිසා මේ කාම ඕගයෙන් කරහැරගෙන මේ අරුවිච්ච කෙනා ඊ ගාවට භවෝගයට අහුවෙනවා. ඒක දක්ෂකමක් එක විදියට. මොකද දැන් කාමේ නෙවෙයි ඉන්නේ මම භවේ. නමුත් එතනත් ගැටයක් තියෙනවා. එතන ප්‍රහෙලිකාවක් තියෙනවා. අභ්‍යාස පන්තියක් තියෙනවා. අභියෝගයක් තියෙනවා. කාමෝගේ දිනාගත්ත කෙනාට මේක අල්ලන්න පුළුවන්. හැබැයි බුදුබණ අහන්න තමන් කරලා මට වැටහෙන්නේ මෙහෙමයි කියලා කියනකොට දක්ෂ ගුරුවරයෙක් නම් කතා කරලා කියනවා හරි මෙතිලා මෙන්න මේ විදිහට මේකට අනුග්‍රහ කරන්න. ඒ මොකද ආනබනේ ස්වභාවයෙන් ගෙවුනත් යෝගාචර නින්දට වැටෙනවා නම් බය වෙනවා නම් චකිත වෙනවා නම් ආනපනේ ආය ආය විසිනවා. අර ඒ ඒකාකාරීව නිදිමත සංසිඳීමට ඉඩ දෙන්නේ ඉඩ දෙන්නේ නැති එකට තමයි කෙලස් කියන්නේ කෙලස් එනවයි කියලා කියන්නේ මේ තැම්පත් වෙන දේ තැම්පත් වෙන දේ නතු අවසනවා ඉතින් අපි තණ්හාව නිසා මේක ඇවිස්සෙනවා විදිට්ඨි නිසා ඇවිස්සෙනවා මාන්න නිසා ඇවිස්සෙනවා ඒව තමයි ඊගාට එන දිට්ඨියෝග අවිජ්ජෝග වශයෙන් සඳහන් වෙන්නේ. නිසා මෙතන ඉන්න කවුරුවක්වත් භාවනා කරනකොට අවුෙච්චි නැති, පත්වෙච්ච නැති කවුරුවක්වත් නැහැ. හැම කෙනා දන්න හැම දක්ෂකමම කරන්නේ ඔක අවශ්‍ය එක තමයි. ඒක බරපතල අකුසලයක් නෙවෙයි අවිද්‍යාවක්. ඒ කමඨාන් සුද්ධ කරන්න තෝ කරන්න බෑ. බණෙමුත් අල්ලනවා සමහරු. නමුත් යෝගාවචරය දන්නවනම් මම මේ මට මේ කාමයේ පිළිබඳ ප්‍රශ්නයක් මොකුත් නැහැ. මට ආනාපානෙ ඉන්න පුළුවන්. ඉන්නකොට ඉන්නකොට මේ ආනාපානෙ මේ මේ තැන ඉඳලා මේ මේ තැනට වෙනස් වෙනවයි කියන එක වාර්තා කරන දන්න කෙනා අනිවාර්යයෙන්ම මාර්ගයේ ඉන්නේ. එයාට කර එයාට සිද්ධ වෙන්නේ එකම දේ මේ tempat වෙන එකට අවුල් පාස දාන්න එපා. එහෙම tempat වෙන්න දෙන්න. ඒකින් යහට යන දෙයක් නැහැ. ඒ යෝගාවචරය දැඟලුවොත්, නින්දට වට ගත්තොත්, සැක කරොත් හයියෙන් හුස්ම ගන්න ගියොත් සද්ධාව කඩාගත්තොත් සීල නැති කෙනෙක් සීල නැති පිළිබඳ සැක පහල කරගත්තොත් මේ ආනපන තැම්පත් වීම නිසා නැති වීම නිසා සතිය ගන්නවා කියන මුලාවට වැටෙනොත් ඉතින් ඊට පස්සේ ආනපන ආය විසෙනවා. ආනේ තැම්පත් වෙන එකට තැම්පත් වෙන්න ගියාම මේ භවෝගයේ කියන එකේ තවත් පැත්තක් තියෙනවා. මම දන්නවා දැන් අපි යන්න හදන්නේ ඊටත් ඉති ගැඹුරු තැනකට. උගෝදෙනෙක් ධර්ම මාර්ගයේ ඒ තැනට තාම අල්ලා ගන්න පුළුවන් මානසිකත්වයක ඉන්නවද නැද්ද කියන එක මම දන්නේ ඒ මොකද්ද මේ බණ තේරුම් ගන්න කවදා හරි ආනපනෙ ගෙවිලා ගෙවිලා ගෙවිලා ඒ සාන්ත වෙච්ච විවේක වෙච්ච ගොඩාක් ඉඩ තියෙන තැනකට ආවයි කියලා හිතමු. එතින් දෙන එක ඇත්තටම ලොකු ජයග්‍රහණයක් තමයි. ආවට පස්සේ කාමයක් නැහැ මට කාම සංඥාවක් නැහැ. දැන් රූපෙත් නැහැ. රූපේ අතරමැද ගෙවිගෙන එනකොට තියෙන රූප සංඥාව කියන බය වෙන කම්පන වෙන රූප දකින්න සද්දාන ආලෝක දකින්නවා පරණ මැති වෙච්ච අම්මා බේනවා බුදු ආමරූප වෙනක මම හොල්මන් ටිකක් මැද තියනවා ඒකත් ගෙවලිවලා ආනපන ගෙවිච්ච තැන ගියාම යෝගාවචත හම්බෙන මේ විවේකයට සමහර පුදුම බයක් ඇති වෙනවා සමහර පුදුම ආසාවක් ඇති වෙනවා ඒ පාළුදැන්න ගියාට පස්සේ ඒ කෙනාට තනිකන් දෝෂෙන්න පටන් ගන්නවා කෙලෙස් බරිත කෙනාට. අයියෝ බැලුවතෙක් මානක මොකක්වත් නැහැ අරමුණක් නැහැ මොනවත් නැහැ කියලා යා නිකන් කරකොල තරපු කෙනෙක් වගේ බයටපත් වෙනවා. තව සමහරෙක් පුදුම ආශාවකට බැඳෙනවා. අනේ එදානම් භාවනා කරනකොට මේ තරම් සාන්ති තැනකට යන්න පුළුවන් වුණා. අද නෑනේ ඒක. කියලා ඒ රූපයට තිබුණ වාසාව වගේම රූපය ගෙවුනට පස්සේ තියෙන අරූපෙට තියෙන ආසාව කියලා ඒක කියනවා. මේ අරූප ආසාව නිසා අරහා සමානම දුක්කට පත් හරියට කාමේදී Tamanට හම්බෙච්ච දරුවා Tamanගේ අත පිට මැරලා ගියාම ඇති වෙන ශෝකයක් තියෙනවනේ. ඇහැලේ පොළ කුමාර යාමිට වෙච්ච එක. ඊට පස්සේ Taman ඒ වෙනුවට ලබාගත්තී ආනාපානේ Tamanගේ අත පිට මැරලා යනකොට තවත් ශෝකයක් තියෙනවා. ඊට පස්සේ මැරුණට පස්සේ හම්බෙච්ච විවේකයට ආස කරොත් ඒක නැති වුණොත් තව ශෝකයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඉගෙනීම හැටියට නාර කෙලින්ම කාමයේ දුරවන් වෙන වෙන ශෝකයට වැඩි ටිකක් අඩුයි රූපයේ ගෙවන් වෙනකොට ඇති වෙන ශෝකේ. ඊටත් වැඩි ටිකක් අඩුයි අරූපයේ ගෙවන් වෙනකොට ඇති ශෝකේ. නිසා එන්නේ යෝගාවචරය මේ ශෝක මැදින් ගියාට භාවනාවේ දියුණුවක් මේ ඇති වෙන්නේ. ඒකේ යෝගාවචරයට තේරෙන්නේ නැහැ. මේ බුදුහාමුදුරන්ට තේරෙනවා. ඒ පාර ගියේ යෝගාවචරයට තේරෙනවා. ඒක තේරෙන්නේ මේ යෝගාවචරය දැන් මට කාමේ සහ කාම සංඥාව නැහැ. මට ඒ වෙනුවට අරමුණේ ටිකක් කළා හිත පාත් ගන්න පුළුවන් කියලා බොහොම ඍජු ප්‍රකාශ කරනවා. ප්‍රකාශ කරලා එහෙම මේ පේන රූපය කාලයත් එක්ක මොන මොන වෙනස්කම් වලට ලක් වුණාද කියලා ඒක බංකොලොත් භාවයක් කනවැන්දුමක් නාස්තියක් විනාශයක් විදිහට නෙමෙයි දකින්නේ භාවනා දියුණුවක් විදිහට. අරමුණ මේ මේ විදිහට වෙනස් වෙන කියලා බොහොම ලස්සනට වාර්තා කරනවා. වාර්තා කරගෙන යනකොට ඒ රූපේ විනාශ වීම දකින්නකොටම ඕනම යෝගාවචරයකට එක්කෝ ආලෝක වර්ණ පේන්න පටන් ගන්නවා. එතන මොනවද සද්ද වගේක් ඇහෙන්න පටන් ගන්නවා. එතන මේ කය උඩ දානවා වගේ පහතට යනවා වගේ පාවෙන්නා වගේ සහැල්ලු ගති පහළ වෙන්න පටන් ගන්නවා. එහෙනම් අතීත මතක එන්න පටන් ගන්නවා. එතන ඉස්සරහට වෙන්න තියෙන දේ පේන්න පටන් අර ගන්න. මේ හැම දෙයක්ම යෝගාවචරය අල්ලනවා. අද භාවනා ලෝකේ තන්නේ කර මේකේ මත් වෙලා තියෙන්නේ. ඒකේ වෙන්නේ මොකද අර මෙච්චර ලස්සන කාමේතා කාම සංඥාව ගෙවල රූපේ ගෙවිලා රූප සංඥාට එනකොට යෝගාචරණ මට දැන් අභිඥා පහළ වෙලා මට මැරිච්ච අම්මවිලා කතා කරනවා බුදුහාමුදුරෝ පේනවා රුවන්වැලිසෑය පේනවා කහා පාට ආලෝක පේනවා. නිල් පාට ආලෝක පේනවා. සුදු පාට ආලෝක පේනවා. ඒකල ඉතින් අර අර ගමන පැත්තක දාලා මේ අතරමඟදී හම්බෙන හොල්මන් දැකලා නානා බහුරූකෝලන් දැකලා මේව අල්ලගෙන හිතනවා මේ ලොකු දියුණුවක් කියලා. ඇත්තටම නම් දියුණුවක් තමයි. දැන් කාම කරදර නැහැ. රූපේ කරදරත් නැහැ. නමුත් මේක අල්ලුවොත් ඒ අල්ලන්නේ භව ඕගේ නිසා. ප්‍රහාණය කළ යුත්තක්. මේක උපයලා උපේන ලද්ද දිහා රාගෙන් තොරව බලන බැල්මක් තියෙනවා. ඒක අමාරුයි අම්මට කිව්වොත් එහෙම වදාගත්ත දරුවා දිහා මනාපෙන් නැතුව බලපන් කියලා අම්ම කෙනෙකුට කරන්න බෑ. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ දිනූ රට හැරපියා යන රජ කුසෙයි. යුද්ධ කරලා දිනාගත්ත රට අතහැලා දාලා ඒ ලබාගත් ආනපන හෝ ආනපන ගිවන් වෙනකොට ලැබෙන මේ ආලෝක අනම් මනම් කොයි එකත් ගමනට බාධාවත් දැන අපි හිතමු ගෙවෙන කම්ම බලන් හිටියයි කියලා. ගෙවෙන කම්ම බලන් හිටියට පස්සේ ඒ ලැබෙනදී මම අර කිව්වා වගේ සමහරකට ඉතාමත්ම ප්‍රියමනාපයි. ඒ මොකද ඒක සුද්ධ නිර්ාමිෂ සුඛයක් විතර තියෙන්නේ. සමහරකට බුද්ධමාකාර බය දනවන සුළුයි. පාළු වුණා, තනි වුණා, කම්මැලි වුණා, රහෙන් තල්ලු වුණා මම නිකමෙක් උණයි කියලා. ඒ සනමාන සූත්‍රයේදී සර්වචන් වහන්සේට දේවතාවෙක් සඳහන් කරනවා තිතේ මජ්ජත්තිකේ කාලේ පක්ඛීසු sanniveseesu සනමාන බ්‍රහාරඥං පීති පටිභාන මේති කියලා. භයං පටිභාති මේති. අවසරයි ස්වාමීන් වහන්සේ පක්ෂීන් පවා නිදන මේ මධ්‍යන්නේ මා පුදුමාකාර කාලකන්ණි සද්දයක් මට ඇහුණා මට පුදුමාකාර බයක් ඇති වෙනවා කියලා. මම තනි වුණා කොටු වුණා වගේ පාළු ගතියක් මට ඇති වෙනවා කියලා. බුදුචානන්සේ කියනවා පක්ෂීන් පවා නිදන මැදීමේ ඒ හුදකලාවක් මට දැනුණා. මට පුදුම සතුටක් ඇති වුණා මම කාමයෙන් තොරයි. කාය විවේකී ලැබුවා. චිත්ත විවේකයක් ලැබුවා. මේක පිළිබඳ කිසිම බයක් නෑ මම දන්නවා මම දැන් ඉන්නේ විවේකයෙන් කියලා මේක හුදේකලාව බව මම දන්නවා මේක විවේකයේ බව මම දන්නවා මේක විස්රාමයේ බව දන්නවා අර ඝණයා කෙරේ බැඳිලා කුලයා කෙරේ බැඳිලා ඉන්න එක්කනට මේක දැනෙන්නේ මහා පාළුවක් මහා කම්මැලිකමක් කොටු වීමක් තනවීමක් කිය. ඒක නිසා බුදුචාන් වහන්සේ සඳහන් කර තුනා බණ ඇසු කෙනා කමඨාන් සුද්ධ වෙච්ච එක්කනා භාවනා කළ මේ අද්දකපු එක්කන දැනගන්නවා භාවනාදී අපි ටික ටික කාම සංඥාව ගෙවම් කරලා රූප සංඥාව ගෙවම් කරලා මේ ඇති වෙන හුදේකලාව අඳුනගත්තේ නැත්නම් අර ලැබිච්ච ඒ හුදේකලාව කාලකන්නිකමක් වෙලා පාළු ගතියක් වෙලා නීරස ගතියකටපත් වෙලා ඒ යෝගාචරය ආය වැටෙන්නේ කාම ලෝකෙට. උපේලා තියෙනවා උපේ උදේ අඳුනන්නේ නැහැ. ඉතින් හිතන්න අපිට අබුද්ධෝත්පාද කාලයක භාවනා කරලා යන්න පුළුවන් වේවිද කියලා මෙතන. බුදු කෙනෙක් පහළ මේ පාර කියලා තිබුණ නැත්තම් කොච්චර භාවනා කරත් ප්‍රතිඵල ලැබුණත් අපිට මේක අවගේ කරන්න පුළුවන් වේද කියලා. ඉතින් කොච්චර භයානකද කියලා බලන්න බුදුන් පහළ වෙලත් මේ පොත්වල තිබිලත් අපි කවදාකවත් අහලවත් අද්දකලවත් නැති ලෝකෙක ඉඳගෙන අපි බෞද්ධයෝ කියනවනේ. අපි ඊටදී බෞද්ධ අනුන්ට බෞද්ධහම උගන්වන්නත් හදනවනේ. අපි මේ බුද්ධ ධර්මනේ අපි දන්නේ අපි මේ කියලා දෙන්න ඕනේ ලෝකයට බුද්ධ ධර්ම කියලා කැතපොටත් ගන්නවනේ. නමුත් මේක නම් මේ භවෝගයක ගත පැටිලා මේ අනුන්ට භවයෙන් ගලවන්න කටයුතු කරන්න හදන්නේ. ඒක මේ විභාගේ පෙළච්ච ටියුෂන් මාස්ටර් අනික් කට්ටියට ටියුෂන් දෙන කට්ටිය එකක් ලංකාවේදී. හැම ටියුෂන් මාස්ටර් කෙනෙක්ම විභාගේ පෙළච්ච කෙනෙක් කියලා ඔයගොල්ලෝ දන්නවද මන් දන්නේ නැහැ. ඒ විභාගේ පෙළෙච්ච එක නම් දක්ෂ ටියුෂන් මාස්ටර් කෙනෙක්. ඌ අනුන් අයට කියලා දෙනවා. හැබැයි ඌට බෑ විභාගේ පාස් වෙන්න. ඒකට ඔය කටුකුරුන් දෙසාන චින්න කාලේ කියනවා මේ කෝච්චියේ තියෙන පෙට්ටි රේල් පාර දිගේ යන්න. නමුත් අනුරාධපුර පොළොන්නරු පැතිවලේම ස්ටේෂන් එකක් හදන්න ඕන පෙට්ටි අරගෙන පාරෙන් අයින් කරලා තියාන එක දැන් ස්ටේෂනක් පාඩුපත් කරගන්න. යන කට්ටියට ටිකට් දෙනවා. හැබැයි පෙට්ටියේ පාර අයිනේ තියෙන. අද ඉන්න බෞද්ධ ඔක්කොමලා මේ භවෝගය කියන එක මොකද්ද කියලා දන්නේ නැහැ. ඒකල මේ අනික් කට්ටියට භවෝගය නැතිකරන්න මේ පාර කියලා දෙන්න තැදී පැහැදීගෙන ඉන්නවා. කමඨාන් සුද්ධ කරන්න ගිහිල්ලා හරියට දක්ෂෝ ලියන කෙනා ඒ කමඨාන් වාර්තාවේ ලස්සනට පේනවා. මේ අයෙක්ක මේ අහුවෙච්ච ආනාපානය අල්ලනවා. නැත්නම් ආනාපානේ ගෙවිලා ඇති වෙන්නේ නිරාමිෂ සුඛය අල්ලනවා. අල්ලන එකේ නම් කිසිම දෝෂයක් නැහැ. ඒක ඒක තමයි ස්වභාවය. මේක කෙලෙසයක් බව දන්නවනම් ප්‍රහාණය කළ යුත්තක් බව දන්නවනම් මේක තමයි භවතන් භව ඕගේ කියලා දන්නවනම් එයා ඒක දැනගැනීමෙන්ම අනිද්දාසයක ප්‍රශ්නයක් කරගන්නේ එයා දන්නවා කාමයේ අයින් වුණාට පස්සේ මට නීවරණ ටික එනවා. නීවරණ නැති කරන මම ආනාපානෙ දෙයක් අඩේට ගන්නවා. ඊට පස්සේ ආනාපානෙ ගෙවෙනකොට ආනාපාන පිළිබඳ රූප සංඥා එනවා. ඒකත් ගෙවෙනකොට මගේ අරූප තත්වයකට එනවා. මේ එකක්වත් අල්ලන්න එපා. මේ එකක්වත් මගේ කියා ගන්න එපා. නিত্য සුඛ සුභ ආත්ම වශයෙන් ගන්න එපා. මේ විශාල ගමනක් අපි යන්නේ. මේ koi தත්වෙදීවත් කාමයේ ඇල්ලුවොත් කාමෝග වෙනවා. ආනපනිය හෝ ආනපනිය නැති තත්ත්වය ඇල්ලුවොත් භවෝග බවටපත් වෙනවා. මේ භව ඕගය තේරුම් අරගෙන ප්‍රහාණය කිරීමට අපි කියන පහාන සංඥා කියලා. ප්‍රහාණය කිරීමේ ආතාව. ආ ගිරිමානන්ද සූත්‍රයේ පහාන සංඥා කියන එකක් මම හිතන්නේ අනිච්ච සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා. ඒ ඇතිවිනේ විතක්ක එක එක ಜಾති විතක්ක ප්‍රහාණය කිරීමල උපන්නම් කාම විතක්කං නාදිවාදීති පජහති විනෝදීති වියන්ති කරෝති අනභවංගමේදී අයං උච්චතානන්ද පහාන සංඥා කියලා බුදුහාම විස්තර කරනවා. කාමයේ පිළිබඳ සංඥාවල් වර්ගයක් අපිට අරගෙන අපේ දරුවන්ට තියෙන ආසාව කියලා අපි බදාගෙන ඉන්නවා. අම්මට අප්පට තියෙන ආසාව කියලා ආගමට තියෙන ආසාව කියලා රටට තියෙන ආසාව මේ සේරම තියෙන Tamanට Taman පිළිබඳ තියෙන ආසාවේ අතු විති වීතිය මිස එහෙනම් ඉතින් ගිය ආත්ම හිටපු දරුවන්ටත් ඔයගෙම ආද වෙන්න බෑ. උන් ඒක මතකවත් නැහැ නේද? උන් මේ රැයට කාලා දූදියගෙන ඉන්නේ නැද්ද මතක නැහැ. මේ දැන් ඉන්න දරුවෝ ටික තමයි අම්මා උන්ට මැස් එක්කත් අහන්න දෙන්න බෑ. හැබැයි මැරිච් එක හොගේ එන්න දින ආත්ම ගැන මොකක්වත් දන්නේ නැහැ. දැන් ඉන්න අම්මයි තාත්තයි ඉහෙලින් පහල කරනවා. ගිය ආත්මේ අම්මමද වෙන්න ඇති කුකුලෙක් කපනවා කියලා කපන්නේ. සත්ත්ව හිංසාව ගැන ලියනකොට එකෙක් ලියනවා තාත්තා මැල්ල කනගාටුවට තුන් මාසේ දාන දෙන්න කුකුලෙක් කපලා දන් දෙනවා. මේ කුකුල වෙලා ඉබදලා තියෙන තාත්තම දන්නේ නැහැනේ මොකද දැන් තුන් මාසයන් කුකුල් පැටියකට පණ දෙන්නේ. ගියාත්ම තාත්තට වෙන් දෙන්න මේ ආත්මේ තාත්තා කුකුලෙක් කියලා ඉපදුනා නම් උගේ බෙල්ල කපලා හාමුදුරන පූජා කරලා අනේ අපේ තාත්තට මේ පින් අයිති වේවා ඉන්නාතිනක ලැබෙයි කියලා කුකුල අහනවලු යකෝ මගේ බෙල්ලත් කපලා මට පින් ටිකක් දීපන්කෝ බිල කැපිලා තියෙන්නේ ඒ ඒ දාන දෙන කාගේම තාත්තගේද බිල තමයි. මේකනේ ආගමක් කියලා අපි අල්ලගෙන දඟලන්නේ. කාම විතක්කේ. නැවත මේක රස්සන කරගෙන නෑ නෑ එහෙම කරන්න එපා අම්මට අප්පට ප්‍රිය කරන්න ඕන දරුවන්ට ප්‍රිය කර බුදුරජාණන් කියනවා ඇත්ත දරුවන්ට ප්‍රිය කරපන් සියලු සත්වයන්ගේ දරුවන් කෙරෙහි මාතායතා නියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනරක් ඒවම්පි සබ්බ භූතේසු මේ තමන්ගේ දරුවට පෙම කරන එක නෙවෙයි මේ කතා කරන තමන්ගේ දරුවට වගේ සියලු සත්ත්වයන්ට පුළුවන් ඒ ටික කියවෙන්නේ ඒක පැංගිරි ඒක තිත්තයි මේ දරුවට ප්‍රිය කරන්න කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ ඉතින් බැල්ලියොත් ප්‍රිය කරන තමන්ගේ දරුවන්ට ඔක බුදුහාමුදුරුවෝ කියන්නේ ඕනේ ඕකේ නෑ මහ ලොකු දෙයක් ඉතින් මං වගේ මෙහෙම මිනිස්සෙක් නිකමට හරි ඊතන රේඩියෝ එකේ එහෙම මෙහෙම බණක් කිව්වනම් කොහොම හිටියද කියලා. ಜಾති අමතලා කිව්වනම් මේ බණක් ගල් ගහනවා. අපි ගාමි ආරස්සාව දාන දොරවල් වහගෙන මේ බණ කියන්නේ මොකක් කාටවත් කියන්නත් එපා ඔයගොල්ලොත් ගුටි ගන්න. එනිසා තීරුම් අරගන්න මේ කාම සංඥාව තමයි අපි මේ වට කරගෙන කබර ගෝයා තල ගෝයා කරගෙන කටයුතු කරන්න මේක ප්‍රහාණය කරන්න නම් කාමෝගේ දුරු කරපමණින් ඒක දුරු වෙන්නේ නැහැ. ඒක ඊට පස්සේ භවෝග ස්වරූපෙන් පේනවා. නානාරුදු වේසපවා මග අවරන්නේ. භවෝගේ ආවට පස්සේ භවෝගේ තේරුම් ගන්නවා කියනකොට කාමෝගේ තරම් ලේසි නෑ. ඒකට බුදුහාමුදුරුවෝ බුද්ධ පුත්‍රයෙක් හම් වෙලා බුද්ධ ධර්මයෙන් බේරන්න ඕන. ප්‍රශ්න වෙලා තියෙන එක තේරුම් ගන්න ඕන එකමක් අපිට නෑ. ඒක රූප තණ්හා අරූප තණ්හා වශයෙන් මතුවෙනවා. නිසා මේ ප්‍රහාණය කිරීමේ අදහසින් නම් මේක කරනවායි කියලා තේරුම් අරගන්නේ කාමය ප්‍රහාණය කරන්න බෑ රූපය අල්ලන්න නැතුව. ඒ රූපය ප්‍රහාණය කරන්න බෑ අරූපය අල්ලන්න නැතුව. අරූපේ ප්‍රහාණය කරන්න බෑ කල්ැතුව දැනගෙන ගියේ නැත්තම්. ඒක නිසා මේ එකක් නිසා අනිත් එක ප්‍රහාණය කරනවා ඒක නිසා අනිත් එක ප්‍රහාණය කරනවා කියන ඉදන් නිස්සාය ඉදන් පජහති කියන එකින් එක එකින් එක දුරවන් කරන ක්‍රමයක් තමයි සරුවචාන්ස අපිට කියලා දීලා තියෙන්නේ කාම ඇල්ලුවොත් නিত্য සුඛ සුභ ආත්ම කියලා අපි කියනවා කාමෝගෙහි කියලා ඊට පස්සේ මතු වෙන රූපය ආරම්මණය ඇල්ලුවොත් භව තණ්හාව කියන ඒක වෙනස් වෙන්න අරිනවනම් භව තණ්හාවක් එන්නේ නැහැ. ඒක ගිවන් කෙරළවල ඇති වෙන අරූපය ඇල්ලුවොත් ඒත් භව තණ්හාව කියනවා. මේ එකක්වත් අල්ලන්නේ එකකට පස්සේ එකක් කියලා එක සැරයක් බල්ල බෑ මේක. ලක්ෂ කෝටි වාරයක් පටන් ගන්න තැන ඉඳලා මේවා වෙනස් වෙ යන හැටි බලන්න හිටියානම් අපිට තේරෙන පටන් ගන්න අපි gedara dora ඉන්නදී මේවා නොදැනුවත්කමට කොච්චර වඩනවද කියලා. කාම යෝගයේ කොච්චරද අපි දවස ගත කරන්නේ. ඊට පස්සේ භව යෝගේ කොච්චර ගත කරනවද කියලා බැලුවොත් අපිට මේ සාපේ වැදිලා තියෙන අපේ දරුවන්ට මේ දෙන කාම යෝග කාම භෝග ජීවිතවලට අපි කැමැත්තක් තියෙනවා. දරුවෝ නොමගරින. අහිංසක දරුවෙ කිසිම මේ වගේ නැගීමක් නැති දරුවන්ට අපි ප්‍රාර්ථනා කරනවා අනේ මගේ දරුවා සිවිල් සර්වන් කෙනෙක් කරගන්න නැත්තම් අනේ මගේ දරුවා දොස්තර කෙනෙක් කරගන්න නැත්තම් අනේ මගේ දරුවා ඉංජිනේරුවක් කරගන්න නැත්නම් මේ ලෝකේ ඉන්න එකම සිවිල් සර්වන් කෙනෙක්වත් ඉන්නද බලන්න සතුටෙන් ඉන්න. වෙච්ච උනාට පස්සේ ආන්න පොඩ්ඩක්. ඒ දෙමාපියන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරන දරුවගේ බලාපොරොත්තු දොස්තර වෙච්ච එක දොස්තර කෙනෙක් ඉන්නවද වන්න සතුටින් ඉන්න එක සිවිල් ඉංජිනේරකෝ ඉංජිනේරෙක් ඉන්න සතුටින් ඉන්න නෑ ඒ වුණත් අපි ඒ දරුවගේ දරුවටත් ඉංජිනේරුකම දෙන්න ආය. ඉතින් මෙව අපිට සහ ගහනවනේ. ඒ නිසා කරබනේ ඉන්න පුළුවන් නම් මේ කාම යෝගේ වඩන්න එපා. කාම යෝගේ යෙදෙන්න එපා. භව යෝගේ යෙදෙන්න එපා කියන නිසා බුදුහාමර මේකට කියන්නේ මොකද්ද? පිංකම් කරන්න එපා. ඕල්මා මෝල් වහන්සේලා පවු නොකර හිටපල්ලා ජීවිතේ. සබ්බ පාපතා කරන ඒක නිසා නිකමට හිතන්න අපි පරියන්කයකට ගිහිල්ලා එක චිත්තක්ෂණයක් මම දැන් මෙතන ඉන්න බව දන්නවනම් ඒ ඒ වෙලාවේ කාම යෝගයක් නැහැ භව යෝගයක් නැහැ අනුන්ට ආශිර්වාද කරන්නෙත් නැහැනේ දොස්තර කෙනෙක් ඒවා අනම්මන මොත් නැහැනේ ඒ නිසා ඒ චිත්තක්ෂණේ තියෙන වටිනාකමට තේරෙන්නේ නැත්තේ මොකද ගන්න බැරි නිසා නෙවෙයි නිතරම අර කාමෝගයෙන් අපේ හිත තෙත් වෙලා තියෙන්නේ භවෝගයෙන් අපේ හිත තෙත් වෙලා තියෙන්නේ සමාජයේ ඉන්නවනම් ඝන සංගණිකාවේ ඉන්නවනම් එහෙම නැත්නම් සංසග්ගාරම්මනේ ඉන්නවා නම් අනිත් එක්කනට පතන්නේ අපි ඒකමයි. ඉතින් ඒක න අපිට ආවව කතනවා අනේ උඹට රජකම ලැබේවා. සීතු තනතුරු ලැබේවා. උසස්කමක් ලැබේවා කියලා එක එකට පතා ගන්නවා ලැබෙනවාමයි. ලැබිච්ච ගමන්ම කෙලින්ම අපායට પાස්පෝර්ට් එක හමුනා වගේ තමයි. බෝස්තරණන්සේක දවසක් එක මේ මේ ආත්මික මල්ලිලා දෙන්නේ නංගි කෙනෙකු එක්ක ඉපදිලා තියෙනවා. ඊට පස්සේ මහරජුරෝ කියලා තියෙනවා ඔය රජකම ගන්න නම් ස්කවුටින් කරලා තියෙන්න ඕනේ කියලා දැන් කාර්යයට කැලීට ගිහිල්ලා කැලී ඉන්න හැටි ජීවත් වෙලා ඉන්න ඕනේ. නැත්තම් ওই නගර ඉතිරට මොනම දෙයකින්වත් මොනම දෙයක්වත් වටිනාකමක් නැහැ රජකමට. ඊට පස්සේ මෙයා තීන්දුව කරා කැලීට යන්න. බෝධි සම්පාරත් පුරපු කෙනෙක්. ඒකට සහෝදරකමන්ට ඉතුරු මන්නංගිලා මලිලත් කිව්වා අයියා යනවා අපිත් යනවා. ඉතින් මහරජුරෝ කිව්වා ගිහිල්ලා මේ ඒක ලබලා ඉන්නේ කියලා රජකමට සුදුසුකම් ලබන. ඉතින් මේ තුන් දෙනා හතර දෙනා ගිහිල්ලා ය ගිවිසුම් අර කරගෙන තපස් ආරාම හතරක් හදාගෙන හිටිය හැබැයි මහබෝසතාණන්ගේ උඹලා පේන්න හිටියොත් මට කෙලෙස් වැඩෙනවා. නොපෙනෙන තරම් ඈතක හිටපල්ලයි කියලා. නංගි කිව්වා අමාරුයි කැලේ ඉන්න. ඒක නිසා අපි කිට්ටුවක ඉමු. එදී ඊට පස්සේ කිව්වා අපි ඔබතුමන්ට ආහාර ටික සපේනවා කියලා. මහබෝසතාණන් කිව්වා ඒක හරියන්නේ. අපි වාර කරමු. බැරි නම් හොඳම නිදන් අපාගෙන කන්න නැත්තම් කතාව වැඩි වෙනවා කිය. අද වාරේ අපෝ එකන අනිත් හතර දෙන තුන් දෙනාට පදින්න ඕනේ. ඊගාව එකන ඊගාව වාරේ ගන්න ඕම දවස් හතර සැරයක් එක්කනේ පළවල නිලාගෙන ඇවිල්ලා ගේ ඉස්සරහ තියාගෙන යන්න ඕනේ කතා කරන්න එපයි. ඉතින් මේක බොහොම ලස්සන කරන මේගොල්ලෝ තපස් රැගෙන ඉන්නකොට සක්‍ර දෙවියන්දලා හිතනවලු මේ කට්ටිය බොහොම ජයට වැඩේ යනවා. මේ මිනිස්සු ඇත්තටම ಗುಣ තියනවාද කියලා බලන්න එක දවසක් මහබෝසත්න් වහන්සේගේ වාරි ආපු දවසේ එයා ගිහිල්ලා මල්ලිලා දෙන්නගේ නංගිගේ කුටිය ඉස්සරහා ආහාර ටික තියලා ආවා. පළවැල. සක්‍ර දෙවිඳ මේක අයින් කරා. අයින් කරුවට පස්සේ ලොකු මල්ලි ආවිල්ලා බැලුවා වෙලාවට දැන් ඇවිල්ලා තියෙන්න ඕනේ ගේ ඉස්සරහා. තමන්ගේ ආහාර ටික නැහැ. ලොකු අයට අසනීපයක් වෙන්නේ නැති කමක් නැහැ කියලා මෙයා එදා ආහාර නැහැ කරබන් හිටියා. දෙවෙනි මල්ලිත් ඇවිල්ලා බැලුවා නැහැ. තුන්වෙනි නංගිත් ඇවිල්ලා බැලුවා නැහැ. එක්කෙනෙක්වත් කතා කරේ නැහැ. ඊට පස්සේ දෙවනි මල්ලිගේ දවසේ ආයෙත් ගෙනල්ලා ආහාර තිබ්බා. හරියට තිබ්බ ගමන් ඇවිල්ලා සක්‍ර දෙවියන්ට ඒක ටික අයින් කරලා බලන්න. දැන් දෙවනි දවසේ මොකද කරන්නේ? ලොකෝය බැලුවා. දැන් මට ගෙනත් තියන්න ඕනේ නැහැ. වෙන්න ඇති කමක් නැහැ. මල්ලිට අසනීපයක් වෙන්න ඇති කියලා අන්තිමට තුන් දෙනා හතර දෙනාටම එදත් නැහැ. තුන්වෙනි මල්ලිගේ දවසට ආවා. ඉතින් දැන් ක්ලාන්තයි. අමාරුයි. එක එක කතා කරන්න. නංගි දවසට ආවා. ඔක්කොම හොම්බේ. ඊට පස්සේ මහබෝසත්න් වහන්සේ කතා කරලා කිව්වා දැන් සියලු දෙනා මූණ මැලවිච්ච ස්වරූපයක් තියෙනවා. ක්ලාන්ත ගති පේනවා. මොකද ඒ කියලා. එක එක මූණ දිහා බලා ගන්නවා කියන්නේ. ඊට පස්සේ මහබෝසත්න් වහන්සේ කිව්වා පහුගිය දවස් තුනේ හැබැයි ඕගොල්ලෝ මම තරහට නෙමෙයි මේ කියන්නේ. මගේ ආහාර වේල ලැබුණේ නැහැ. මං හිතුවා ඕකාට ලෙඩ වෙලයි කියලා ඇත්තද කියලා ඇහුවා. මූණේ මූණ බලන්න කියනවා. මට හම්බුනේ නැහැ දවස් හතරක්. අනේ මට හම්බුනේත් නෑ දවස් හතරක්. ඉතින් දැන් මේ හතර දෙනා හැර කවුරුත් හොරකම් කරන්න කෙනෙක් නෑනේ. ඉතින් මේ හතර දෙනාම මූණේ මූණ බලන කර මහ බෝතන් වහන්සේ කියනවා මම යම් හේයකින් ආහාර තියලා නොතිය තිබ්බ කියන බොරුව කියනවනම් එහෙම නැත්නම් මම ඕගොල්ලන්ගේ ආහාර වේල හොරකම් කරලා හොරකම් කරන්නේ නැහැ කියන බොරුව කියනවනම් මට ඊගාවත් මේ රජකම ලැබේවා කියලා සාප කරගත්තා. නෑ බෝසත්ණන්සේ සාප කරගෙන තියෙන්නේ මම තියලා නොතියලා තියෙනවයි කිව්වනම් නැත්තම් මම උඹලගේ හොරකම් කළා හොරකම් නොකරයි කිව්වනම් මට විශාල ජනෙල් කවුළු දොරවල් විශාල සහිත මහා පිරිවෙනික පිරිවෙන අධිකම ලැබේවා කියලා සාප කරගත්තා. එසේ දෙවෙනි මල්ලි කිව්වලු මම මේව හොරකම් කරා නම් හෝ එනත නොතියලා තිබ්බයි කිව්වනම් මට රජකම ලැබේවා කියලා සාප කරගත්තා. තුන්වෙනි මල්ලි කිව්වලු යම් මෙහෙකින් මම මේ ජඩකම කරලා මම ඒක නෑ කියලා කියන බොරුව කියනවනම් මට සේනාධිපතිකම ලැබේවා කියලා. නංගි කිව්වලු ඊට පස්සේ මමත් හැමදම ආහාර තිබ්බා. හැබැයි මටත් දවස් හතරක් හම්බුනේ නෑ. මම මේ කියන දේ බොරු නම් මට රාජමහේසිකාවක් වෙන්න ලැබේවා. ඒක තේරෙනවාද අද රජවරු කොයි තරම් හොරුද කියලා මොන ප්‍රාර්ථනාවක් ඉෂ්ට වෙලාද රජ වෙලා ඉන්නේ. රජකම පතනවයි කියලා කියන්නේ ඒ තරම් සාපයක්. ඒත් එක බලනකොට මේක චිත්තක්ෂණයක් වර්තමානයේ ඉන්න එක සක්විති රජකමක් කියලා බුදුහාමුදුරු කියනවා. එලෙමසිට 100 එක චිත්තක්ෂණයට ගත්ත මිනිහා විතරයි කවදාහරි එලෙමසිට 100 දිගට පවත්න්නේ. ඒ නිසා අපිට තේරෙනවා මේ කාමෝගයෙන් වෙන්වීම සඳහා කැමති නම් භවෝගයෙන් වෙන්වීම සඳහා කැමති නම් තමයි මේ ගත කරන චිත්තක්ෂණයේ එළඹිටි සතිය මේ සියලු යෝග ධර්ම ඒ චිත්තක්ෂණය කපන්න දන්නවා ඒක නිසා ඒක තේරෙන්නේ නැතික වෙනම කතාවක් ඒක මහා පාළුවට දැනෙන්නේ කම්මැලිකමට දැනෙන්නේ තනි වුණා වගේ දැනෙන්නේ ඒකට කමක් නැහැ පුළුවන් නම් මේ ප්‍රහාණ කළ යුතු ධර්ම වෙනුවෙන් කරන්න තියෙන එලඹ සිටියෙන් ගත කරන එකයි. අපිට හම්බෙච්ච මේ manussකයේ මේ හිත යොදාන ගත කරොත් අරසා විශාල අපි මෙතෙක් කල සංසාරේ ගෙනාපු නාහපු නොදන්න කෙලෙස් රාශියක් කැපිලා යනවායි කියන එක මොනම බෞද්ධයෙක්වත් පිළිගන්න කැමති නෑ මොකද ඒගොල්ලන් කියන්නේ එහෙම පිනක් සිද්ධ වෙනවා නම් බෙර ගහන්න එපා මේකේ බෙර ගහිල්ලක් නෑනේ හඳුන් කුරුපත්තු කරන්න එපායි මල් තියෙන්න එපායි හඩු ගඳ තියෙන්න එපා. සෙනග ඉන්න එපා. ඉතින් කිව්වොත් මේ එක චිත්තක්ෂණයක මේ වර්තමානයේ හිත පවත්තන එක නැත්නම් දිගට පවත්තන එක ලොකුම කුසලයේ කියලා පිළිගන්න කැමති නෑ. ඒකදී ඒකට කියන්නේ අවිජ්ජෝගය කියලා මේ අවිද්‍යාව ඕගයට ලක් වෙලා අපි දන්න පුරුදු ක්‍රම වලට මේ කෙලස් කැපෙන්නේ කෙලස් කැපෙන්නේ අකිරියේ යමක් නොකර එක තැන ඉදීමෙන් කියන එක පිළිගන්න තියෙන අමාරුව අපි අන්තිම දවසේ බණට කියන. අවිද්‍යාව ඕගයක් වෙලා තියෙන හැටි. ඒක නිසා කාමෝගය ගැන පොඩි හරි හැඟීමක් නැත්නම් කාමෝග පිළිබඳ පොඩි හරි බයක් තියෙනවා. මේක ප්‍රහාණය කළ යුත්තක් කියලා. අපිට කාමෝගය පිළිබඳ සම්පූර්ණ අධ්‍යාපනය නැති වුණාට ගෙවීම සඳහා කරන්න තියෙන සතිය පවත්තන එකයි. භවෝගේ වශයෙන් මේ රූප තණ්හා අරූප තණ්හා පිළිබඳව අපි නොදන්නව වෙන්න පුළුවන්. නමුත් මේ භව කාම භවයන්ට රූප භවයන්ට අරූප භවයන්ට තියෙන ආශාව කියලා පොතේ තියෙන අපි ඒක නොදන්නා වෙන්න පුළුවන්. ඒත් ඒ සඳහා බයක් තියෙනවනේ කිවන් කිරීම සඳහා කරන්න තියෙන වර්තමානයේ හිත පවත්තන එකයි කියලා දන්නවනම් අපි මේ දවස් තුනක් කියපු බණවල අත්දේ තියෙනවා. ඒ තරම මේ දවස් තුනක් යනකොට කාට හරි ටික ටික හරි කමන්නේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න ගතිය වැඩෙනවනම් ඉඳගෙන ඉන්නකොට මේ ආනාපානේ හිත තියෙන ගතියේ කොහොම හරි ක්‍රමයකට වැඩෙනවනම් අපි ප්‍රශ්නට උත්තරේ දීලා තියෙනවා. ඉතින් ඒක තව වැඩි කරගන්න ඕනේ නම් මේක හරිනම් මොකද්ද කරන්න තියෙන්නේ? මේ පිහිටුවාගත්ත හිත තව එක චිත්තක්ෂණයකට. තව එක චිත්තක්ෂණයකට. සක්මණේ මේ මම ඉන්නේ ධක්මණේ කියන දැනුම තව එක චිත්තක්ෂණයකට. මේ අමාරුයි තමයි සද්ද තමයි වේදනා තමයි හිතවිලි තමයි තව එක පියවරක් එක වමක් දකුණක් වශයෙන් තියාගන්න පුළුවන් නම් අපි මේ කරන්නේ මාර්ගයේ සම්පූර්ණ මාර බල වේගයත් එක්ක මාර සෙනගත් එක්ක සටනක්. කෙරෙන්නේ කොහොමද? ගත්ත සතිය තව චිත්තක්ෂණයක් වඩනවා. තව චිත්තක්ෂණයක් වඩනවා. ඒකේ භයානකම තමයි මුලින් මුලින් මම සතියෙන්ද ඉන්නේ නැද්ද කියන එක උරගා බලන්න ක්‍රමයක් නැහැ. තේරෙන්නේ නැහැ. ඒකෝට බණ කියලා කියන්නේ නෑ උරගාල් නැතුවට කමන්න ඔබ සතියින් ඉන්නකෝ. ටිකට කරන්නකෝ සද්ධාවෙන් කරන්නකෝ. සීලේ පවත්තන්නකෝ. පහු වෙනකොට පහු වෙනකොට තමයි තේරෙනවා මෙහෙම ලෑස්තියකින් ගියොත් අපිට වේදනාවක් තමයි තව එක චිත්තක්ෂණයක් ඉන්න පුළුවන්. සද්ද තමයි. සද්ද අත්තේ සානපානෝ ඉඳගෙන ඉන්න ඉරියව බලන්න පුළුවන්. සක්මන බලන්න පුළුවන්. වම දකුණ බලන්න පුළුවන් කියලා මේ පැත්තට යෝගාවචරයාගේ ක්‍රමසහ විදි සොයා බලන ගතිය බැලුවොත් ඒ හරි පැත්තට දාලා අපි ඔක්කොටම සමාන හැකියාවක් තියෙනවා මේක නම් කල යුත්තේ කොහොමද කරන්න කියලා. දෙන්නේ අතර ඒක කිසි වෙනසක් නැහැ. අන්න ඒ කල යුත්ත මේකයි කියලා දැටහිලා ඒ සඳහා ව්‍යාපාරය, ඒ සඳහා මෙහෙයුම, ඒ සඳහා ප්‍රතිපදාව යොමු වුණොත් අපි හැම කෙනෙකුටම මනුස්සකම ලැබෙන්නේ මේ මූලික ක්‍රමසා විදි පද්ධතිය පිළිබඳ අවධියක් ඇති වෙනවා. ඒ අවදි ඇතිවීමට ඥාන පිටුමකම බලපාන්නේ ඒ අවදි ඇති කිරීමට පැවිදි උපවිදිකම බලපාන්නේ ඒ අවදි ඇති කිරීමට බෞද්ධ බෞද්ධකම බලපාන්නේ ඒක නිසා ඊටාම පොඩි දරියකට හරි කමන්නෑ කරලා දෙන්න ඕන කරන්නේ මේ කාම ඕගය ප්‍රහාණය කිරීමයි භව ඕගය ප්‍රහාණය කිරීමයි කියන එක ඒත්තු ගන්නව නම් පොඩි දරුවෝ පවා දන්නව කල යුතුයි ඒක හේතු ගත්තේ නැතුව දත පාරමිතා පිරුවත් මෛත්‍රී බුදුහමරෝ දැක්කත් ඉඳගෙන භාවනා කරත් ගමනක් නැහැ. ගමනක් නැහැ. මේ අනිකුත් පිං සිද්ධ වෙනවා. මොකද මේ විපස්සනා ගමන නැහැ. ඒක නිසා අද මේ වෙනකොට තුන් දවසක් භාවනා කරලා තියෙනවා බණ අහලා තියෙනවා. ටිකකින් හරි කමන්නේ වෙනදාට වැඩිය පොඩ්ඩකින් හරි කමන්නේ මේ සතිය පිහිටීමේ ක්‍රියාව දිශාවට දියුණුවක් පේන්න තියෙනවනම් ඒක ඒ කෙනාගේම දක්ෂකමක් විතරක් නෙවෙයි මුළු වැඩමුළුවේම දක්ෂකමක් කියලා මම බාර ගන්නවා. ඒ කිනාට හේතු ගන්නන්න පුළුවන් නම් මේක දිනු කරන්න පිටින් උදව් ඉල්ලන්න එපා. Tamangema ක්‍රමසහවිදි ගැන අදාහ ගන්න කිව්වොත් මොකද එතෙන් එනකොට යා ගොඩාක් අත්දැකීම් සහිත කෙනෙක්. වරද්ද වරද්ද ගේ කෙනෙක්. ඒකමනේ යන්න පටන් අරගත්තොත් එක මිනිස්සෙක් ස්වාමීන් වහන්සේ නමක් කිව්වා මෑණින් වහන්සේ කෙනෙක් කිව්වා පිරිමි කෙනෙක් කිව්වා ගැහණු කෙනෙක් කිව්වා එක මිනිස්සෙක් එක ඉදිලා කටයුතු කරන අනිත් සේරට මේක ආදර්ශයක් වෙනවා ඔක්කොම ලඬන්න ඕනේ නැහැ ඒ මොකද ඒ ඒ දන්න මිකල යුත්ත මේකයි මෙහෙමයි කරන්න කියන දැනුම බෝ වෙන ලෙඩක් ඒකයි සත්පුරුෂ සංසේවන තියෙන වාසියම අපි තලෙන් එකෙක් හරියට වැඩ කරනවා නම් අනිත් එකනට තියෙනවා මෙන්න කරන ක්‍රමයේ කිය. එහෙම නැත්නම් අපි හිතනවා මෛත්‍රී බුදුහාමරිකාවේ ඉන්න වෙනවා. නැත්නම් අපි ඉන්දියාවට යන්න ඕනේ කියයි. එහෙනම් කවුරු හරි ආවිලා අපිට අරක කරන්න ඕනේ මේක කරන්න ඕනේ. මේ පිළිසේ ඉන්නේ එක්කෙනෙක් හරියට තේරුම් ගන්න වැඩ කරනවා නම් දුවට මතක තියාගන්න යාතුලින් එයාගෙත් අභ්‍යන්තර සාසනේ වැඩෙන අතර ඒකේන අනික් අයටත් ආදර්ශ දෙනවා. හැබැයි වටේ ඉන්න අමනියෝ ඉන්නවනේ. ඒගොල්ලන් ඉතින් මේක තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. ඒකට කරන්න දෙයක් නැහැ. එහෙනම් මේ මිනිස්යාගේ දෙන ආදර්ශයකට කියන්නේ නිහඬ බණ කියලා. ඒ නිස්සද්දව තමන්ගේ නැවතිල්ල තමන්ගේ සතියෙන් තමන්ගේ කටයුතු කරන මිනිස්යාගේ පාඩම මේ මම මේ මයික් එක ඉස්සරහා කියන බණ වලට වඩා බොහෝම හිත්වදිනවා. බොහෝම ලොකු ආදර්ශයක් වෙනවා. ඒ නිසා බණ මෙතනින් මම නතර කරනවා සියලු දෙනාටම තමන් ඒ කරගෙන යන ගමනේදී ලැබිච්ච යම් හෝ ප්‍රමෝදජනක හොඳ අත්දැකීමක් ලැබිලා තියෙනවනම් ඒක දියුණු පවුණු කිරීමෙන් තමන්ගේම සාසනයත් යෝගෙම අපි මේ ගත කරන සාමූහික ප්‍රයත්නයේ සියලු දෙනාටම ආදර්ශයක් පිණිස ඒක කුසලයක් ආදර්ශයක් බවට පත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දෙනාටම තනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා